ධර්මානුශාසනාව අද ධර්මානුශාසනා පාත්‍රන දේශකයන් වහන්සේ මහව කොණ්වැබ ගල්ලෑ වෙහෙර පුරාණ ආරණ්‍ය සේනාසනේ සහ ඈත්වැව එරියාව දිමුල්ගිරි ආරණ්‍ය සේනාසනේ යන උභය ආරණ්‍ය සේනාසනාධිපති විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ සක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 පච්චා යතා පච්චා තථා පුරේ යතා අදෝ තථා උද්දං යතා උද්දං තථා දෝ යතා දිවා තථා රත්තිං යතා රත්තිං තථා දිවා ඉතිවටේන චේතසා අපරියෝ නන්දේන සප්ප භාසං චිත්තං වායේති සබ්දා සම්පන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මයට අනුව අපේ හිත සකස් කරගන්න අපේ හිත මෙහෙවනකොට ඒ කල යුතු ආකාරය කුමක්ද කියලා নানা ප්‍රකාර අවස්ථාවලදී උතුම් බුදුරජාණන් වහන්සේ කිසියම් හෝ අඩුවක් නැතුව සඳහන් කරලා තියෙනවා. එවැනි වූ උතුම් ධර්ම දේශනාවක් අපි දන්න කාරණාවක් සම්පූර්ණ කරගන්නේ කොහොමද කියලා. බුදුන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මයට අනුව සැකසෙන අය ඒකාන්තම් පරිපූර්ණං ඒකාන්තම් පාරිශුද්ධං යනාදී වශයෙන් පරිපූර්ණව පාරිශුද්ධව මේ ධර්මය තුල සකස් වෙන්න ඕනේ. යම් කිසි පුංචි දනක හෝ අඩුවක් නැතුව. ඒ මොකද කිරි වීදුරුවකට ගොම බින්දුවක් වැටුණා වාගේ තමන්ගේ ජීවිතයේ කරගෙන යන ඒ උතුම් කටයුතු වලදී පුංචි තැනක අඩුවක් තිබුණා. ඒ සම්පූර්ණ කටයුතු වලින් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒක පුංචි පිළිකා බීජයක් ඇති පින්වත්නි මුළු ශරීරයක් විනාශ කරන්න. ඒ වගේ හිතේ ඇතිවන එක අකුසල ධර්මයක් ඇති නිවන් මාර්ගය අවහිර කරන්න තරමට වර්ධනය වෙන්න. පිළිකා සෛලයක් වර්ධනය වෙනවා වගේ නෙවෙයි ඊට වැඩිය දසදහස් ගුණයක වේගයෙන් හිත තුළ නැගෙන පුංචි අකුසල ධර්මය ඊටාම වේගයෙන් වර්ධනය වෙලා ඒක හිත නොසන්සුන් කරන තත්ත්වයකටපත් වෙලා ඒක වචනයෙන් ක්‍රියාවෙන් ක්‍රියාත්මක වෙන විෂමෝ ආකාරයකටපත් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. කුණු ගලකට කුණු එකතු වෙනවා වගේ, තුවාලයකට සැර එකතු වෙනවා වගේ අකුසල දහම අනුසේ වශයෙන් හෝ තියෙන ඒක විශාල වශයෙන් නැగిලා ඇවිල්ලා බොහෝ කරදරකාරී තත්යකටපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. මේ අකුසල වේගය අභිභවා යන කුසල වේගයන් සකස් කරගෙන හැම වෙලේම අකුසලයක් එක්ක සටන් කරන්න පුළුවන් වෙන්න අකුසලය යටපත් කරගන්න පුළුවන් වෙන්න අවශ්‍ය කරන සියලුම විධිවිධාන බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන පිළිවෙත් සුරක්ෂිත කරගත්තේ නැත්නම් ඒ අනුව සකස් කරගත්තේ නැත්නම් වතුර පිරිච්ච කලයක පින්වත්නි ඒ කලයේ තියෙන වතුර හැම පැත්තෙම ආරක්ෂා සහිතව හැම පැත්තකින්ම වටකුරු වෙලා එළියට යන්න නොදී ඒ කලයේ රැකගෙන තියෙද්දි එක තැනකින් හිල්ලුනොත් ඒ මුළු කලෙම වැඩක් නැහැ. අන්න ඒ වගේ හැම පැත්තකින්ම භාවිතාවෙන් බහුලීකృత කිරීමෙන් හැම පැත්තකින්ම වර්ධනය කරගන්න ඕන කුසල් දහම් පිළිබඳ බුදුරජාන් වහන්සේ ඊ타ත්ම පුංචි දනකින්වත් අඩුපාඩුවක් වෙන්නේ නැති වෙන්න දේශනා කරපු තුම් ධර්මයන් අදටත් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට සඳහන් වෙලා තියෙනවා. එවැනි උතුම් වූ සූත්‍ර ධර්මයක් ආශ්‍රය කරගෙන තමයි අද දවසේ ධර්ම දේශනාව සිද්ධ වෙන්නේ පින්වත්නි සංයුක්ත නිකායේ පංච පංච භාගයේ ဒုတိ ය ඛණ්ඩයේ පාසාද කම්පන වර්ගයේ තියෙන දහවෙනි සූත්‍රය තමයි විභංග සූත්‍රය කියලා කියන්නේ. මේ විභංග සූත්‍රයේ සඳහන් වෙන ඉර්ධිපාද ධර්මයන් වර්ධනය කරගන්න ආකාරය පිළිබඳ ඉතාමත්ම වටිනා විස්තරයක් සඳහන් වෙනවා. මෙන්න මේ වටිනා විස්තරය පිළිබඳ අවධානය යොමු කරගෙන තමන්ගේ ජීවිතය තුළ මේ ඉර්ධිපාද ධර්මයන් වර්ධනය නොකර ගැනීමෙන් බුදුරජාණන් වහන්සේ විතක ආනන්ද හාමුදුරුවන්ට සඳහන් කරන්න යෙදුනා ආනන්දය කාරණා හතරක් වර්ධනය නොකර ගැනීමෙන් ඔබත් මමත් මේ සංසාර ජීවිතේ බොහෝ දුර එන්න සිද්ධ වුණා කියලා. ඒ වගේ කල්පනා කරන්ද ඉද්ධිපාද ධර්මයන් Taman තුල වර්ධනය කරගත්තේ නැත්නම් වර්ධනය කරගත යුතු ආකාරයට වර්ධනය වුණේ නැත්නම් සංසාර ජීවිතේ බොහෝ දුර ගෙවන්න සිද්ධ වෙනවා කියන එක මේ ධර්ම දේශනාව අවසානයේදී අපිට පසක් වෙයි. මේ සූත්‍ර ධර්මයේ අවසාන වෙනකොට අපිට තේරෙනවා. එහෙමනම් මේ සූත්‍ර ධර්මයට අනුව යමින් කොයි ආකාරයකට මේ ඉද්ධිපාද වර්ධනය කරගත යුතුද කියලා මේ මොහොතේ විමසා බලන්නටයි අපි සූදානම් වෙන්නේ. හොඳයි. ඉර්ධිය කියලා කියන්නේ පින්නත් යම් සිද්ධියක්. පාද කියලා කියන්නේ ඒ සිද්ධියට පාදක වෙන ධර්ම. නිවන් දකින්නවා කියලා කියන්නේ ලෝකයේ තියෙන උතුම්ම සිද්ධිය. යම් කිසි හිතක සිද්ධ කරගන්න ඕනේ. මේ අනවරාග්‍රව සංසාරයේ අනිත්‍ය, අනාත්ම, අසුභ ආදීනව වශයෙන් තියෙන සියලු වස්තුන් කෙරෙහි මිය යනකොට අතහැරලා දාලා යන්න තියෙන සියලු වස්තුන් කෙරෙහි নানা ආකාර ඇල්මවල් ඇති කරගනිමින් ගැලවෙන්න බැරුව ඉන්න සංසාරික ජීවිතය ගත කරන සත්වයාට Tamanට ඒ තියෙන විපරීත වූ සංඥාවන් නැති කරගන්න හාත්පසින්ම ආරක්ෂාවක් ඇති කරගෙන හිත අකුසලයන් වලට ඉඩ දෙන්නේ නැතුව හාත්පසින්ම ආරක්ෂාවක් ඇති කර ගැනීම සඳහා ඉද්ධිපාද ධර්මයන් වැඩි යුතු වෙනවා. කොයි ආකාරයකට වැඩි යුතුද කියන එක පිළිබඳවත් අපි මෙනෙහි කරලා බලන්න ඕනේ හොඳට මෙනෙහි කරලා බලන්න ඕනේ. ඉද්ධිපාද ධර්මයන් කියලා කියන්නේ ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියලා කියන සඳහන් කරන ඉද්ධිපාද ධර්මයන් පිළිබඳ මේ පින්වත් ඇත්තෝ හොඳට දන්නවා. එහෙමනම් කල්පනා කරන්න ඕනේ කොයි විදිහටද මේ ඉද්ධිපාද ධර්මයන් අපි තුළ වැඩෙන්න ඕන කොයි ආකාරයටද කියලා අපි සූත්‍ර ධර්මයේ තියෙන ආකාරයට විමසලා බැලීමක් කරන්න ඕනේ. සූත්‍ර ධර්මයේ තියෙන ආකාරයට විමසලා බැලීමක් කරන්න ඕනේ. ඡන්ද ඉද්ධිපාදයේ පිළිබඳ කතා කරනවා නම් මේ සූත්‍ර ධර්මයේ සඳහන් වෙනවා පින්වත්නි, ඉතිමේ ඡන්தோ නච අතිලීනෝ භවිස්සති. මේක වඩනකොට කෙරෙන්න ඕන ආකාරය පිළිබඳ සඳහන් වෙනවා. නච අතිලීනෝ භවිස්සති. නච අතිපග්ගහිතෝ භවිස්සති. නච අජ්ජත්තං සංකිට්ඨෝ භවිස්සති. නච බහිද්ධා වික්කිට්ඨෝ භවිස්සති. පච්චාපූරේ සංඤීච විහෙරති යනාදි වශයෙන් සඳහන් වෙනවා කාරණා හතරක් මූලික වශයෙන් හැම irdipaadayakම අපි ඡන්ද irdipaadaye ඉස්සෙල්ලා සඳහන් කරලා බලමු හැම irdipaadayak ගැනම සඳහන් කරනකොට සඳහන් වෙනවා නච අපිලීනෝ නච අතිපග්ගහිතෝ නච අජ්ජත්තං සංකිට්ඨෝ නච බහිද්ධාවික්කිට්ඨෝ යනාදි වශයෙන් මේ irdipaadayan වඩන්න ඕන ආකාරය මූලික වශයෙන් සඳහන් වෙනවා මේ නැත අතිලීනෝ කියලා කියන්නේ පින්වත්නි තමන්ට නිවන් දකින්න ඇතිවෙච්ච ඡන්දය අකුසල ධර්මයන් දුරු කරගෙන කුසලයන් වර්ධනය කරගන්න ඕනේ කියලා අපිට নানা ආකාර අවස්ථාවලදී විශේෂයෙන්ම සංසාර ජීවිතයේ අරගෙන යන කොට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පීහි විප්‍රයෝගෝ අපීහි සංපයෝගෝ යම්පින් ජන්න ලබති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියන ආකාරයට මේ දුක්ඛ සත්‍ය කියලා සඳහන් කරලා තියෙන සියලු දුක්ඛන්දරාවල් දරාගෙන තමයි මේ සංසාර ජීවිතේ පින්වත් අපි පින්වත් හැමදෙනාටම යන්න සූදානම් වෙලා තියෙන්නේ. ගත කරනකොට මේ දුක් දුක් ඔක්කොම අත් විඳිනවා පින්වත්නි. ජාති දුක අත් විඳිනවා, ජරා දුක අත් විඳිනවා මේ සියලු දේ අත්විඳින අවස්ථාව වෙනකොට අර తాවකාලික සැප යටපත් වෙලා මේ දුක තේරෙනකොට අනේ මම මේ දුකෙන් සදහටම අත මිදෙන්න ඕනේ කියලා සම්දයක් ඇති වෙනවා. කැමැත්තක් ඇති වෙනවා. හැමෝම විවෘතව කතා කරලා බලන්න තමන්ගේ හිතට මේ ඇතිවෙච්ච ඡන්දය හැම මොහොතකම තියනවාද රැකගන්න පුළුවන්කමක් තියනවාද කියලා. නිවන් දකින්න කැමැත කැමැත්ති ඇතිවෙච්ච වාර ගන්න පින්වත්නි සංසාර ජීවිතේ මෙතකයි කියලා කියන්න බෑ. තමන්ගේ ජීවිතය ගැන අනිත් පැත්තට එක මොහොතක් මෙනෙහි කරලා බලන්න ඒ බලනකොට තමන්ටම තේරෙනවා ඇති මම කීසරයක් නම් මේ ජීවිතයේදී නිවන් දකින්නමයි මම මේ හැම දෙයක්ම අතහැරලා දානවමයි මේ චිත්ත පීඩාවේ ඇති වෙන්නේ නැති තත්ත්වයකට මගේ හිත සකස් කරගන්නවමයි මේ ධර්ම මාර්ගය තුල අකණ්ඩව කටයුතු කරනවමයි කියලා කොයිතරම්නම් කැමැත්තක් තමන්ගේ හිත තුල ඇති වෙන්නේ නැද්ද නමුත් මේ ඇති වෙන ඡන්දය ඇති වෙන කැමැත්ත නිවන් දැකීම සඳහා ඇති වෙන කැමැත්ත ඒක ඉද්ධිපාදයක් කැමැත්තක් නැත්තම් මුකුත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ඕනෑම සිද්ධියකට හේතු වෙන ධර්මයක් තමයි හේතු වෙන මූලික වෙන ධර්මයකට කිව්වා ඒකට පාදක වෙන ධර්මයන් කියලා. ඒවට කිව්වා ඉද්ධිපාද කියලා. දැන් නිවන් දකින්න අවශ්‍ය කරන ඉද්ධිපාද ධර්මයක් විදිහට තමන්ගේ හිත තුළ නිබඳව ඒ ඇති වෙන කැමැත්ත තියෙන්න ඕනේ. ඒ කැමැත්ත ඇති වුණාට තියෙන විශාල ගැටලු සාගර තත්වයක් තමයි මේ කැමැත්ත තියාගන්න බැරිකම. කැමැත්ත රැකගන්න බැරිකම. ඒ කැමැත්ත රැකගන්න ගත්තනම් පින්වත් මේ සංසාර ජීවිතේ මේ තරම් දුර රැඳෙන්නේ නැහැ. එහෙමනම් කැමැත්ත ඇති වුණාට පමණක් මදි ඒ කැමැත්ත රැකගන්න ඕනේ. සමහර අයට නිවන් දකින්න කැමැත්ත තියෙනවා. නමුත් ඒ කැමැත්ත හැංගෙනවා පින්වත්නි. කොයි මොන හින්දාද හැංගෙන්නේ කුසීතකම හැමුවේ හැංගෙනවා. මේ නැච අතිලීනෝ කියලා සඳහන් කරේ මේක වඩනකොට ඉර්ධිපාද ධර්ම වඩන්න ඕනේ. වඩන්න ඕනේ කියලා කියන්නේ ඒවා භාවිතා කරන්න ඕනේ. හැම වෙලෙම කැමැත්ත ඇති වෙන ආකාරයට කටයුතු කරන්න ඕනේ. මෙන්න මේ කැමැත්ත ඇති වෙන ආකාරයට කටයුතු ඉෂ්ට සිද්ධ කරන්න බැරුව ඒ කැමැත්ත හැංගෙනවා පින්වත්නි කුසීතකම හැමේ. කුසීතකම කියන්නේ කම්මැලිකම. උදේට නැගිටින්න තියෙන කම්මැලිකම. රාත්‍රියේ නිදිමරන්න තියෙන කම්මැලිකම ගමනක් ගිහිල්ලා ආපුවාම ඒ වෙලාවේ තමන්ගේ යහපත සඳහා කළ යුතු වැඩ කටයුතු කිරීම සඳහා තියෙන අලසකම කම්මැලිකම මේවා මේ කම්මැලිකම කියන එක ඒක වගේම තමයි ගමනක් යන්න ඉන්නකොට ඒ වගේම අසනීප තත්වයක් හැදෙන්න වගේ තියෙනකොට අසනීප තත්වය හැදිලා සුව වෙලා තියෙනකොට මේ වගේ নানা ප්‍රකාර අවස්ථාවලදී හිත බොහෝම කම්මැලි ස්වභාවයකට තමන්ගේ ජීවිතයේ කම්මැලි ස්වභාවයක තියෙනවා මෙන්න මේ කම්මැලිකම ඇති වුනහම මේක කොයිතරම්නම් ප්‍රබල වෙනවද කියනවනම් නිවන් දකින්න තියෙන ඡන්දය අඩු වෙලා යනවා පින්වත්නි. එතකොට අන්න ඒ ලද අවස්ථාවෙන් මහා අකුසල ධර්මයන් අපේ හිත තුළට වැටෙන්න පුළුවන්. හිත තුළට රිංගා ගන්න පුළුවන්. විශේෂයෙන් මෙතෙන් සඳහන් කරන හිත වඩන කෙනාට කියලා. සාමාන්‍ය ජීවිතයේදී යම්කිසි යෝගියෙක් ප්‍රයෝගීව කටයුතු කරනවා නම් සාමාන්‍ය ජීවිතයේදී අන්න ඒ තැනත්තාට භාවනාව පිළිබඳ කම්මැලිකම් ඇති වෙනවා. භාවනාව තව බොහෝ වෙලාවක් අරගෙන භාවනා කරනවා. එහෙම නැත්නම් මේ හිත වඩන කටයුත්තේදී සීල භාවනා වගේ ඒ කරන උතුම් කටයුතු වලදී පවා ඒවා පිළිබඳ සිල් ගන්න කල් දානවා භාවනා කරන්න කල් දානවා භාවනා කරන්න හිතෙන්නේ නැහැ නිදිමත ඇති වෙනවා මේ වගේ බොහෝ කම්මැලිකම් හමුවේ මොකද වෙන්නේ අර නිවන් දකින්න තියෙන ඡන්දය නිවන් දකින්න තියෙන කැමැත්ත ටික ටික ටික ටික බොඳ වෙලා යනවා නැති වෙලා යනවා අඩු වෙලා යනවා කැමැත්ත අඩු වෙලා යනවා ඊට පස්සේ කොයි වෙලාවක හරි නිවන් මාර්ගයෙන් නිවන් මාර්ගයට අවතීර්ණ වෙලා හිටිය කෙනා ඒකෙන් පරිබාහිර කටයුතු වල යෙදෙන්න පුළුවන් ඒ කියන්නේ අකුසල ධර්මයන් තමන්ගේ సంతානේ වැඩගෙන යන ස්වභාවයකටපත් වෙන්න පුළුවන් ඒකන බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා මේ කම්මැලි කුසීතකමට යට වෙන්න නොදී ඡන්ද ඉදිරිපා ඡන්ද ඉදිරිපාදය වීරය ඉදිරිපාදය ඒ වගේම චිත්ත යුද්ධපාදය, විමර්ශා යුද්ධපාද වඩන්න ඕනේ. කම්මැලිකමට යට නොවි. යට වෙන්න ඉඩ නොදී මේ යුද්ධපාද වඩන්න ඕනේ කියලා. ඉතින් කල්පනා කරන්න ඕන තමන් තුලත් මේ කම්මැලිකම කියන දේ තියෙනවා නම් ඒක ඉවත දාගන්න හැම මොහොතකම හැම මොහොතකම වීරිය වඩන්න ඕනේ. ඒ වගේම තමයි මේ සඳහන් වෙන මේ ඉද්ධිපාද ධර්මයන් පිළිබඳ සඳහන් වෙන තැන පින්වත්නි සඳහන් වෙන්නේ ඡන්දය ගැන සඳහන් වෙන තැන ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතං කියලා. ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතං. ඒ කියලා කියන්නේ මේ ඉද්ධිපාද ධර්මයේ හිතේ වැඩපිළිවෙල පිළිබඳ බොම කතා කරලා තියෙනවා කියන එක සඳහන් අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා මොකද ඡන්ද කියන්නේ කැමැත්ත. මේ කැමැත්තින්දාම ඇතිවෙන සමාධිය. ප්‍රධාන වෙච්ච සංස්කාරයන් ඇතිවෙන ආකාරයේ සිතක් සකස් කරගන්න. ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතං. ඉද්ධිපාදම් භාවේති කියලා. ඒ වගේම තමයි චිත්ත සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. වීර්ය සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. ආන් ඒ විදිහට සඳහන් වෙන්නේ විමංසා සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. ඒ කියන්නේ මේ ඡන්ද චිත්ත විරිය විමංසා කියලා කියන සතර ඉද්ධිපාද ධර්මයන් හේතුවෙන් ඇතිවෙන චිත්ත සමාධිය. ඒ කියන්නේ ඒවා නිසාවෙන්ම කුසල සමාධීන් ඇතිවෙන්න ප්‍රධාන වෙන සැකසීම් තමන්ගේ හිත තුළ සනිටුහන් කර ගනිමින් වාසය කිරීම කියන එකයි. ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති කියලා කිව්වහම තේරුම් ගන්න ඕනේ මේ ඉද්ධිපාද ධර්ම. ඒ කියන්නේ හැම වෙලේම කැමැත්ත ඇති වෙන ආකාරයේ සිතුවිලි සැකසීම් නිවන් දකින්න කැමැත්ත ඇති වෙන ආකාරයේ සැකසීම තමන්ගේ සිත තුළ නිබඳව ජනිත කර ගනිමින් වාසය කිරීම. ඒ වගේම වීරය ඇති වෙන ආකාරයේ වීරය නිසාවෙන් වීරය හේතුවෙන් කුසල සමාධියක් ඇති වෙන ආකාරයේ සැකසීම් වලින් මූලික වෙච්ච සමන්නාගත වෙච්ච සැකසීම් තියාගෙනම තමන්ගේ සිත භාවිතා කරමින් කටයුතු කිරීම. ඒ වගේම තමයි සමාධිගත සිත නැත්තම් අදිෂ්ඨානයෙන් හෙබි හිත. තියෙන ඒ එවැනි ප්‍රබල සිතක් ඇති වෙන ආකාරයේ සැකසීම් වලින් සමන්නාගත කටයුතු කිරීම සහ නිබඳව ඥාණයෙන් විමසන හැම වෙලෙම තියුණු නුවණකින් විමසන පින්වත්නි තියුණු නුවණකින් කුසල අකුසල විමසමින් සමාධිය සඳහාම හේතු වෙන සැකසීමක් තමන්ගේ හිත තුළ ජනිත කර වෙන ආකාරයක irdipaadayak තමන් තුළ තියෙන්න ඕනේ. අන්න ඒ ආකාරයට මේ irdipaada හතරම හේතු වෙන හැම පැත්තකින්ම ආරක්ෂාවක් සැලසනවා. මොකද හිතේ සැකසීම හැම වෙලෙම irdipaada අනුව සමාධිය සඳහාමයි. ආන් ඒ වගේ චිත්ත සමාධියක් කුසල සමාධියක් ඇති වෙන සම්මා සමාධියක් ඇති වෙන ආකාරයක වැඩපිළිවෙලක් තමයි ඉද්ධිපාදවල තියෙන්නේ. ඉතින් මෙවැනි වැඩපිළිවෙලකට බාධා කරන එක පළවෙනි කාරණාව තමයි මේ කලින් සඳහන් කරපු කුසීතකම කියන එක. කුසීතකම ඇති වුණොත් යම් කෙනෙක්ගේ එදනත්තර බොහෝ නිදා ගන්න ඕනේ. එදනත්තර බොහෝ වැඩ කල් දානවා. එදනත්තර හැම වෙලෙම බෑ කියන අදහසින්මයි ජීවත් වෙන්නේ. යමක් කරන්න ගත්තොත් තමන්ගේ තියෙන බැරිකම් තමයි ඔක්කොම ඉස්මතු වෙලා ඉන්නේ. තියෙන පුංචි පුඩුවන්කමකින්වත් කටයුතු කරන්නේ නැහැ. හැම වෙලෙම අනිත් අය සමගත් වීරියෙන් කටයුතු කරන අයත් එක්ක සම්බන්ධ වෙන්න පවා කැමැත්තක් නැහැ. ඒ අයගේ දොස් දකින්නවා. කරන හොඳවල දොස් දකින්නවා. මේක කරන්න බෑ කියලා සඳහන් කරනවා. අන්න ඒවට කියනවා කුසීතකම් කියලා. කුසීත තැනැත්තා හැම වෙලෙම කොහේ හරි තැනකට වෙලා වැඩි වෙලාවක් ඉඳයි අදහස. ඒ තැනැත්තා ඉඳගත්ත තැන වැඩි වෙලාවක් ඉඳගෙන ඉන්නවා. කතා කරන්න පටන් ගත්තොත් තාත් එක්ක හරි වැඩි වෙලාවක් කතා කරනවා. කතා කරන දේෙන් ගැලවෙන්නේ නැහැ. අනිත් අය බොහෝම කතාවට අල්ල ගන්නවා. ඒ වගේම තමයි යම්කිසි වැඩ කටයුත්තක් කරන් පටන් ගත්තාම ඒකෙම ඇලි ගලි ඉන්නවා යම්කිසි නිෂ්ප්‍රයෝජන වැඩ කටයුත්තක් කරන්න ගත්තාම. ප්‍රයෝජනවත් දෙයක කතා කරනකොට ඒ පිළිබඳ තියෙන්නේ නොයෙකුත් බාධාවන් මෙහෙම වෙයි මෙහෙම වෙයි මෙහෙම වෙයි කියලා ඒවා නොකරම ඉන්නවා. හැම වෙලෙම අනිත්‍යව පවා වීර්ය නැති අය බවට පත් කරන්න හේතු වෙනවා. ඒකෙන්ද මේ කුසීතකම කියන එක නිවන් දකින්න තියෙන ඡන්දය පැහැර ගන්නවා පින්වත්නි. ඒකෙන්ද තමන් ළඟ යම් කුසීතකමක් තියෙනවා නම් ඒ කුසීතකම නැති වෙන ආකාරයට කටයුතු කරලා ඡන්ද ඉද්ධිපාද ආදී ඉද්ධිපාද ධර්මයන් වර්ධනය කරගන්න ඕනේ. දෙවෙනි කාරණාව තමයි මේ ඉද්ධිපාද ධර්මයන් යම් කෙනෙක් වඩනවා නම් ඒ පිළිබඳ විමසිය යුතු දෙවෙනි කාරණාව තමයි නැච අතිපග්ගහිතෝ භවිස්සති කියන කාරණාව. ඒ කියන්නේ ඊටා දැඩි කොටගත් ඡන්දය හෝ වීරය හෝ විමංසාව හෝ චිත්තය. ඒ කියලා කියන්නේ ඉදා ඉතා දැඩි කොට ගත්ත අපි මේ අවස්ථාවේදී ඡන්දය ගැන කතා කරනවා නම් යම් කිසි කෙනෙක් ඉතා දැඩි කොට ඡන්දයක් ඇති කරගත්තොත් මම මේ අදම නිවන් දකින්න ඕන. මම නැත්තම් ලබන සතිය වෙනුවෙන් නිවන් දකින්න ඕනේ. නැත්නම් මෙනෙහි කරලා මෙනෙහි කරලා බින්වත් මේ ඉතාම දැඩි කැමැත්තක් ඇති කරගන්නවා. ඒක සමතුලිත කරගන්නේ නැතුව. දැඩි කැමැත්තක් ඇති කරගත්තාම ඒ තනත්තා පිළිබඳ සඳහන් වෙනවා මේ අතිපග්ගහිත ඡන්දය තියෙන තැනත්තා ගැන මේ වැඩි කැමැත්ත හින්දා මොකද වෙන්නේ? යෝහි භික්කවේ ඡන්தோ උද්දච්ච සහගතෝ උද්දච්ච සම්පයුක්තෝ කියලා. ඒ කියන්නේ මේ හිතේ උද්දච්ච ස්වභාවයක් ඇති වෙනවා. එන්න එහෙම දැඩි කැමැත්තත් එක්ක යම් කෙනෙක්ගේ නොසන්සුන්කමක් ඇති වෙනවා හිතේ ආවිසාරණ නොසන්සුන්කමක්. ඒ මොකද මේ තියෙන දැන් මට මේක කරගන්න බැරි වෙයිද බැරි වෙයිද කියලා ඕනෑම දෙයක් කෙරෙහි පින්වත් මේ චිත්ත සමාධිය වර්ධනය කර ගන්න නම් ඒ තනත්තා තුළ දැඩි කැමැත්තක් ඇති වුණොත් සාමාන්‍ය ජීවිතය ගැන පවා හිතලා බලන්න දැඩි ඡන්දයක් සමතුලිත කරගත්තේ නැති දැඩි කැමැත්තක් යම්කිසි දෙයකට අපි ඇති කරගත්තොත් එහෙනම් හිත නොසන්සුන් වෙනවා මේක කරගන්න බැරි වෙයිද කියලා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර ධර්මයේදී සඳහන් කරලා තියෙනවා මේ කාරණාවත් ඡන්ද ඉද්ධිපාදයට බාධා වෙනවා. ඒ කියන්නේ එතකොට වෙන්නේ මොකක්ද? අධික වූ ඡන්දයේ හින්දා හිත නොසන්සුන් වෙනවා. ඒක සමාධියට බාධා වෙනවා. අන්න ඒ සමාධියට බාධා වුණා නම් ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති කියන තැනට මෙන්න මේ ඡන්ද සමාධියට බාධා වෙනවා. අපිට මේ නිවන් දකින්න තියෙන කැමැත්ත වර්ධනය වුණාම ඒ කැමැත්තෙන් තියෙන ප්‍රයෝජනය තමයි සමාධිය වර්ධනය වෙන එක. එතකොට මේ කැමැත්තම හේතුවෙන් සමාධිය කැඩෙනවා නම් යම් කෙනෙක්ගේ සමාධියට බාධා වෙනවා නම් උද්දච්චය ඇති වෙනවා නම් හිත නොසන්සුන් වෙනවා නම් ඒක හරියන්නේ නැහැ. ඒකින්ද ඊටා බුද්ධිමත්ව තමන්ගේ වේගය පාලනය කරගන්න ඕනේ. ඒ කියන්නේ සමතුලිත කරගන්න පුළුවන් ඥානයක් Tamanට තියෙන්න ඕනේ. ඔය සමහර වෙලාවට සමාධිය උනත් ඉතා කලින් වර්ධනය වුණොත් තීන මිද්ද බවට පත් වෙන ස්වභාවයක් තියෙනවා. වීර්ය වර්ධනය වෙනකොට නොසන්සුන්කම් ඇති වෙනවා. ඒකින්ද මේවා සමතුලිත කරගෙන කටයුතු කරන්න යෝගිතමේ බොහෝම දක්ෂ වෙන්න ඕනේ. ඊළඟ කාරණාව විදිහට බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ නච අජත්තං සංකිට්ඨෝ භවිස්සති කියලා. නැත්නම් අජත්තං සංකිට්ඨෝ භවිස්සති. ඒ කියලා කියන්නේ පින්වත්නි ඇතුලෙන් හැකිලුණ ඡන්දය. මේ ඇතිවෙච්ච ඡන්දය තියෙන ඒක නිකන් හැකිලිච්ච ස්වභාවයක්. ඒකට කියනවා මේ හිතේම චිත්ත චෛතසිකයන් තුළ තියෙන හැකිලුණ ස්වභාවය. තීන මිද්ද කියලා කියන්නේ ඒකයි. කාය පස්සද්දි චිත්ත පස්සද්දි කියන කාරණාවලට ප්‍රතිවිරුද්ධ කාරණා මේ. ඒ කියන්නේ හැම වෙලෙම හිතේ තියෙන ස්වභාවය. කලින් තිබේ කුසීතකමට හේතු වෙන්නේ මෙන්න මේ තීන මිද්දේ කියන එකයි. තමන්ගේ චිත්ත අභ්‍යන්තරය හැම වෙලෙම ප්‍රසාද ජනක නැහැ. ඒ කියලා කියන්නේ යමක් කර්මන්නේ නැහැ. හැම වෙලෙම ඒක තුලින්ම දැන් පින්නත් හැමෝටම තේරුම් ගන්න පුළුවන්. හොඳට කල්පනා කරලා බැලුවොත් සිතේ ඇතිවන ක්‍රියාකාරීත්වය අනුව තමයි මේ අතපය ක්‍රියාත්මක වෙන්නේ. මේ සියලු කාරණා ඉෂ්ට සිද්ධ වෙන්නේ සිතේ චිත්ත සහ චෛතසිකයන්ගේ තියෙන ක්‍රියාකාරීත්වයන් අනුව. එතකොට හිතේ හැම වෙලෙම තියෙන ආපස්සට අදින ගතියක් නම් හිතේ හැම වෙලෙම තියෙන හැකිලිච්ච ගතියක් නම් ප්‍රබෝධමත් නැහැ ඒ හිත පිබිදිච්ච ස්වභාවයක් නැත්තම් අන්නේ තැනත්තන්ට හරියට නිකන් මැටි ගුලියක් පොළොවට දැම්මා වගේ තිබ්බ තැන තියෙන ස්වභාවය චිත්ත අභ්‍යන්තර ස්වභාවය එතකොට ඒ තැනත්තාට භාවනාවක් වැඩෙන්නේ නැහැ මේ එන්නේ වගේ හැකිලිච්ච ඡන්දයක් Taman තුල තියෙනවා මේ තියෙන ඡන්දය හකුලවනවා අතුල් පැත්තට හැකිලෙන ඡන්දයක්. අන්න ඒකට ඒක සඳහන් කරේ කොහොමද? බුදුරජාණන් වහන්සේ නැත අජත්තං සංකිට්ඨෝ භවිස්සති කියලා. ඉතින් එහෙමනම් මේ මේ වඩන අවස්ථාවේදී තමන්ගේ අභ්‍යන්තර තියෙන තීන මිද්දේ දුරු කරගන්න ඕනේ. ඒ සඳහා තීන මිද්දේ දුරු කරගන්න ඕන ආකාරයේ මෙනෙහි කිරීම කරන්න ඕන පින්නන්නේ. අන්න ඒ විදිහට කටයුතු කරලා තමන්ගේ හිත ප්‍රබෝධමත් හිතක් බවට පත් කරගන්න ඕනේ. එහෙම හිතක් බවට පත් කරගන්න නිබඳව ඇතිවෙන වීර්යය හේතු වෙනවා නිබඳව ඇතිවෙන සතිය හේතු වෙනවා ඒ වගේම තමන්ගේ සීලාදී ගුණධර්ම හේතු වෙනවා තමන් කරපු ත්‍යාගවන්ත දේවල් කරපු ඒ කියන්නේ ත්‍යාගානුස්සති වගේ දේවල් හේතු වෙනවා ත්‍රිදත්නත්වයේ තියෙනා වූ සද්ධා සම්පන්න ගුණය හේතු වෙනවා මේ වගේ බොහෝ බොහෝ දේවල් තියෙන ඒ සියලු කාරණා සලකලා බලන්න ඕනේ විමසලා බලන්න ඕනේ ඒ එහෙම විමසලා බලලා මොකද කරන්න ඕන තමන්ගේ හිතේ තියෙන තීන මිද්ද ස්වභාවය අයින් කරගෙන චිත්ත පස්සද්ධිය කාය පස්සද්ධිය කියන தத்துவයකට මේ ඒ කියන්නේ චිත්ත චෛතසිකයන්ගේ පස්සද්ධිය ඇති වෙන ආකාරයට ප්‍රබෝධමත් ස්වභාවය එහෙම නැත්නම් ක්‍රියාත්මක කළ හැකි ස්වභාවය අන්න ඒ වගේ තමන්ගේ ජීවිතය හරියට නිකම් පුංචි ළමයෙක් වගේ පිටිච්ච මලක් වගේ පුංචි ළමයෙක් කම්මැලි නැහැ පින්නත් ඒ පුංචි දරුවෝ හැම වෙලෙම දඟලනවා ඒ වගේම තමයි පිපිච්ච මලක් හරි ප්‍රසන්නයි හරි ප්‍රබෝධමත් අන්න ඒ වගේ පිපිච්ච ස්වરૂපය හැම වෙලෙම යමක් කර හැකි ස්වરૂපය ආපස්සට අදින්නේ නැති ස්වභාවය හිත ඇතුළෙන්ම නැගෙන ප්‍රසාද ජනක ස්වභාවය භාවනාවට ලොකු හේතුවක් වෙනවා මේකට චිත්ත සමාධියක් ඇති වෙන්න මෙන්න මේ ප්‍රීතිය පස්සද්ධිය කියන කාරණා ඉතා ප්‍රබලව බලපානවා ඉතින් යම් කිසි කෙනෙක් තුල තියෙන ඡන්දය ඒ වගේ ඇතුළට හැකිත තීන මිද්දේ නිසා යට කරගන්න පුළුවන් තත්වයක ඡන්දයක් නම් එතන සතර ඉද්ධාත ධර්ම වැඩෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඡන්ද, චිත්ත, වීරිය, විමර්ශනා කියන ඉද්ධාත ධර්මයන් හතරෙදිම එහෙමයි. තීන මිද්දේ හින්දා මේ හැම එකටම බාධා වුණොත් ඉද්ධාත ධර්මයන් වැඩෙන්නේ නැහැ. ඉද්ධාත ධර්මයන් වැඩෙන්නේ නැහැ. එහෙම වැඩෙන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? අකුසල ධර්මයන් හිත තුල සනිටුහන් වෙලා නැවත නැවත හටගෙන නැවත නැවත අකුසල ධර්මයන් හට ගැනීම හේතු වෙන ඒවා ප්‍රබල වෙලා ආයතරයක් මේ උතුම් මාර්ගයෙන් ඉවතට වීසි වෙන ස්වභාවයක් තියෙන්න පුළුවන්. ඒ වගේම මේ ජීවිතයේදී කරගත කරගත යුතු දේ කරගන්න බැරුව ලත වෙවි ලත වෙවි ඉඳ සිද්ධ වෙන්න පුළුවන්. කාරණා හතරක් තමයි මේ ඉද්ධපාද ධර්මයන් වැඩිීමේදී සැලකිලිමත් සැලකිලිමත් විය යුතු කාරණා හතරක් පිළිබඳවයි බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඒකේ හතරවෙනි කාරණාව විදිහට සඳහන් කරේ නච බහිද්දා වික්කිත්තෝ බහිස්සති කියලා තමයි හතරවෙනි කාරණාව විදිහට සඳහන් කරේ. මේ තමයි අපිට බොහෝම වැඩියෙන්ම ගැටලු ඇති වෙන කාරණාව පින්වත්නි. ඒ මොකද්ද මේ පිටතට විසිරුණු කැමැත්ත. ඒ හිතේ එකපාරටම ඇති වෙන කැමැත්ත. දැන් බලන්න මේ කාරණා හතරදිම තේරුම් ගන්න පුළුවන්. එකපාරටම අපිට නිවන් දකින්න ඕන කියලා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස කියන අවස්ථාවලදී ඒවා නිමිරකට මරණ අද්ද අත්දකින්නකොට ලෙඩ අත්දකින්නකොට ව්‍යා ඒ වගේම ක්‍රියාංගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනකොට ජීවිතයේ තියෙන අනර්ථකාරී බව තේරෙනකොට අනිත්‍ය මතක් වෙනකොට අනාත්ම මතක් වෙනකොට මේ වගේ දේවල් වෙද්දී ඇති වෙන විශාල ඡන්දය අර කුසීතකම හින්දා හැංගිලා යනවා ඒ වගේම ඒක දැඩි ඡන්දයක් බවට පත් වෙච්ච හින්දා හිත නොසන්සුන් වෙලා ඒක විනාශ වෙලා යනවා ඊළඟට ඇතුලෙන් එන තීන මිද්දේ හින්දා මේ ඡන්දය විනාශ වෙලා යනවා ඊළඟට ප්‍රධානම කාරණා තමයි පිටතට මේ ඡන්දය විසිරෙනවා පිටතට මේ ඡන්දය විසිරෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමෝච භික්කවේ බහිද්ධා වික්කිට්ඨෝ ඡන්தோ යෝහි භික්කවේ ඡන්தோ බහිද්ධා පංචකාම ගුණේ පංචකාම ගුණය ආරබ්බ අනුවික්කිතෝ කියන විදිහට සඳහන් වෙනවා මේ ඡන්දය මොකද වෙන්නේ පිටතට විසිරෙනවා කියලා කියන්නේ මේ පංචකාම ගුණේ කියන සඳහන් වෙන බහිද්දා පංචකාම ගුණේ පංචකාම ගුණයන් හින්දා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් කියන දේවල් හේතුවෙන් අර නිවන් දකින්ද ඇතිවෙච්ච ඡන්දය පින්නත් විසිරීලා යනවා. පිටතට විසිරීලා යනවා. මෙන්න මේ විදිහට විසිරීලා යනකොට අර ඡන්දය නැති වෙලා යනවා. හොඳට ඉතා සාධාරණව තමන්ගේ පැත්තට ඉතා සත්‍යවාදීව විමසලා බලන්න මේ වෙලාවේ මගේ හිතේ නිවන් දකින්න මට ඡන්දය ඇති වෙලා තියෙනව නෑ තරම් දරුවෝ මතක් වෙනකොට, ගෙවල් දොරල් මතක් වෙනකොට බාහිර ලෝකයේ සිද්ධ වෙච්ච සිදුවීම් මතක් වෙනකොට අනිත් අයගේ හැසිරීම මතක් වෙනකොට නැත්නම් නොයෙකුත් රූප මතක් වෙනකොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් කියලා කියන දේවල් තමන් ආදරය කරන අය මතක් වෙනකොට මේ වගේ මේ වගේ নানা ප්‍රකාර බාහිර දේවල් තමන්ගේ సంతානය තුළ නැගෙනකොට පින්වත්නි අර කැමැත්ත දිය වෙලා ගියා නේද යමින් තියනවා නේද අනාගතයේදීත් මේක වෙනවා නේද අන්න ඒ වගේ සිද්ධ වෙන හිතක කිසි වෙලාවක යුද්ධපාද ධර්මයන් සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් එහෙමනම් විමසලා බලන්න ඕනේ මේ වෙලාවෙම මම කොතනද ඉන්නේ? මොකද මේ ජීවිතේ වෙන කරන්න දෙයක් නැහැ පින්වත්නි මේ ජීවිතය ගලව ගන්න උවමනාව තිබ්බට ගලව ගන්න බැරුවයි ඉන්නේ. හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ. හැමෝටම අවශ්‍යතාවය තියෙනවා. මොකද මේ දුක්ඛ සත්‍යයේ තියෙන කාරණා කාරණා ගැන විමසලා බලපුවාම ඒවා අත් නොවිඳින කෙනෙක් මේ ලෝකේ නැහැ. මේවා ජීවත් වෙන හැම කෙනෙක්ම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව කියන දේවල් අත්විඳින්මින් ඉන්නේ. ඒ දුක් දැනෙමින් ඉන්නේ. බොහෝ දෙනාට මේකෙන් ගැලවෙන්න උවමනාවක් තියෙනවා. ගැලවෙන්න උවමනාව තියෙන්නේ ඒවා අත්විඳිනකොට තමයි ඒ උවමනාව බොහොම වැඩි වෙන්නේ. ඒ කියන්නේ ඡන්දයක් ඇති වෙනවා. ඇත්ත තමයි මම මේක කරන්න ඕනේ කියලා. නමුත් එහෙම ඡන්දයක් ඇති වුණාට මොකද වෙන්නේ? මෙන්න මේ කියපු කාරණා හතරින් දා පිටතට විශේෂයෙන්ම තමන්ගේ ජීවිතය ගැන හිතලා බැලුවොත් පිටත තියෙන කාරණා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් කියලා තියෙන දේවල් අතීතයේ විඳ දේවල් නැවත නැවත මතක් වෙනකොට ඒ වගේම ඒ දේවල් දකිනකොට, අහනකොට, විඳිනකොට අර නිවන් දකින්න තියෙන කැමැත්ත අමතක වෙලා හරියට කුසල රජුරන්ට වගේ බොහෝ කාලයකට පස්සේ තමයි බුදුරජාන් වහන්සේ වැහ දකින්න පැමිණෙන්නේ. එක අවස්ථාවක සඳහන් කරා මේ පංචකාම ගුණයේ විසිරෙනකොට හිත මාව අමතක වෙනවා නේද කියලා බුදුරජාන් වහන්සේ. ඉතින් අන්න ඒ වගේ බොහෝ අයට සිද්ධ වෙන්නේ මේ පංචකාම ගුණයන් හින්දා නිවන් දකින්න ඇති කැමැත්ත නැති වෙලා යනවා. ඉතින් ඒ සඳහා කළ යුතු දේ හරියටම කරන්න ඕනේ. ඉතින් මේ මේ මේ පිළිබඳව සැලකන්න ඕන මේ කාරණා හතර අපි දැනගත්තාම පින්වත්නි සැරෙන් සැරේ සැරෙන් සැරේ මේවා මතක තියාගෙන ඒ මතක තියාගත්ත කාරණා නිබඳව නිබඳව මෙනෙහි කර කර මෙනෙහි කර කර බලන්න ඕන මගේ ළඟ මේ දුර්වලතාවය තියෙනව නේද? ඒකින්ද මට මේ ඉද්ධිපාද ධර්මයන් වැඩෙන්නේ නැහැ නේද කියලා හොඳට විමසලා බලන්න ඕනේ. අන්න එහෙම විමසලා බැලුවේ නැත්නම් තමන් තුළ තියෙන දුර්වලතාවය තේරුම් ගන්න බැරි වෙනවා. එහෙම වුණොත් ඉද්ධිපාද ධර්මයන් වර්ධනය කරගන්න බැරුව යනවා. මේ විදිහට ඉද්ධිපාද ධර්මයන් වර්ධනය කරගන්න බැරි වුණොත් තමයි අපිට විශාල ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ. ඒ මොකක්ද? තමන්ගේ ජීවිතයේ අනර්ථකාරීව තමන්ගේ ජීවිතය ගත කරලා අනර්ථකාරීව මියදලා සංසාර ජීවිතය සූපත් කරගන්න බැරුව බුද්ධ ශාසනයෙන් ලබාගත යුතු ප්‍රයෝජනය ලබා ගන්න බැරුව මියදන්න සිද්ධ වෙනවා. ආය කොයි කවර කාලයක මනුස්ස ජීවිතයක් ලැබෙයිද? ආය කොයි කවර කාලයක බුද්ධ ශාසනයක් ලැබෙයිද කියලා කියන්න බෑ. එපමණක් නෙවෙයි. ඉද්ධිපාද ධර්මයන් වර්ධනය නොකර ගැනීමෙන් අකුසල හැඟීම් තමන්ගේ හිත තුළ වර්ධනය වෙලා කාය කර්ම, වාග් කර්ම, මනෝ කර්ම කියලා කියන අපි තුලින් සිද්ධ වෙන දේවල් ඒවා විපරීත තත්ත්වයටපත් වෙන්න පුළුවන්, විෂම තත්ත්වයටපත් වෙන්න පුළුවන්. කාය දුස්චරිත වාග් දුස්චරිත මනෝ දුස්චරිතයන් සිද්ධ වෙන්න පුළුවන් අපාගාමී ගමනක ආරම්භයක් මේ මොහොතේ පටන් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ Taman තුල බොහෝ කර්මයන් රැස් වෙන පාප කර්මයන් රැස් වෙන්න පුළුවන්. ඉතින් ඊළඟට සඳහන් වෙන්නේ අපි මාතෘකා කරගත්ත ගාථාවට අනුව මේ දේවල් සිද්ධ වෙනවා. Tamanගේ භාවනාව එහෙම නැත්නම් මේ යෙද්දිපාද ධර්මයන් තුලින් Taman ඇති කරගත්ත චිත්ත සමාධිය නැත්නම් හැඟීම කොයි විදිහට කොයි විදිහට තියනවද කියලා විමසලා බලන්න කියලා මේ සූත්‍ර ධර්මයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරා යථාපූරේ තථාපච්චා යථාපච්චා තථාපූරේ යථා අදෝ තථා උද්දං යථා උද්දං තථා අදෝ යථා දිවා තථා රත්තිං යථා රත්තිං තථා දිවා කියලා සඳහන් කරා මේ මොකටද මේ ආකාරයට මේ ටික මේ සඳහන් කරේ ඉතිවිවටේන චේතසා යනාදි වශයෙන් සඳහන් කරන අපරි අපරියෝනද්දේන සබ්බාසං චිත්තං භාවේති කියලා සඳහන් කරලා තියෙන ආකාරයට මේ සඳහන් කරලා තියෙන නිවන් දකින්න ඕන නම් තමන්ගේ සිත නිවැරදි ආකාරයට සකස් කරගන්න ඕන නම් නියමාකාරයට භාවිතා කරන කෙනා යථා පූරේ තථා පච්චා යථා පච්චා තථා පූරේ මෙන්න මේකට කියනවා පච්චා පූරේ සංඥාව කියලා පින්වත්නි. ඒ කියන්නේ පච්චා පූරේ සංඥාව ඇති කරගන්න ඕනේ. පච්චා පූරේ සංඥාව කියලා කියන්නේ පෙර යම්සේ නම් පස්සෙත් එහෙමම වෙන්න ඕනේ තමන් තුළ ඇති කරගත්ත සංඥාව. එහෙනම් පසුව ඇති වෙන යම් සංඥාවක් තියනවාද අන්න ඒ සංඥාව පෙරත් ඒ විදිහටම තිබ්බ වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ඇති කරගන්න නිවන් දකින්න ඕනෑ කියලා කියන මේ ඡන්දය පෙර සහ පසුව ඒ වගේම ඉද්ධිපාදයන් පෙර සහ පසු එකම වගේ තියෙන්න ඕනේ. ඒ හැඟීම් එකම වගේ තියෙන්න ඕනේ. ඉද්ධිපාද ධර්මයන් වර්ධනය වෙන හිතක ඇතිවෙන කුසල සමාධිය මේ කුසල සමාධිය හැම වෙලෙම එකම ගානට පවත් ගන්න ඕනේ. පෙර වගේම දැනුත් තියෙන්න ඕනේ. ඒක වර්ධනයක් මිසක් අඩුවක් වෙන්නේ නැහැ. අඩුවක් වෙනවද කියලා තමයි මේ විස්තර බලන්නේ. පෙර තිබුණ ආකාරයටම අපි යම් ආකාරයක දැන් කලින් සඳහන් කරා අර දුක්ඛ සත්‍යයේ යම් කිසි ආකාරයක පීඩාවක් දුකට අනුව අපිට සිද්ධ වුණා නම් අන්නේ සිද්ධ වෙච්ච පීඩාව ඇති වෙච්ච ලොකු කැමැත්තක් ඇති වෙනවා. අන්න පෙර ඇති වෙච්ච සංඥාව. ඒ සංඥාව පස්සේ නැත්තම් පින්නත් නේ Taman තුල ඉද්ධිපාද ධර්මයන් නියමාකාරය වෙන්නලා නැහැ. එක්ක අර කාරණා හතරෙන් එකකින් හරි මේ Taman ඇති කරගත් ඉද්ධිපාද ධර්ම දැන් ඡන්ද ඉද්ධිපාදය ඇති වුණා නම් ඒක අඩුවෙන්ද අර කලින් සඳහන් කරපු කාරණා හතරෙන්. නැච අතිලීනෝ භවිස්සති නැච අතිපග්ගහිතෝ භවිස්සති ඔය වගේ තිබුණ ඒ කාරණා හේතුවෙන් මෙන්න මේ Taman තුල ඇතිවෙච්ච නිවැරදි සංඥාව නිවැරදි අදහස නැත්තම් ඡන්දය මේ හැම එකක්ම Taman තුල ඇතිවෙච්ච සමාධිය. කුසල සමාධිය අඩු වෙලා ගිහිල්ලා. එහෙමනම් ඒ යම් වෙලාවක ඇතිවෙච්ච සමාධිය වර්ධනය වීමක් මිසක්කා පෙර තිබ්බ සමාධිය තියනවාද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ පච්චාපූර්ය සංඥාව කියලා කිව්වේ ඒකයි. මෙන්න මේ පච්චාපූර්ය සංඥාව ඇති කරගන්න ආකාරයත් මේ සූත්‍ර ධර්මයේ මැනවින් සඳහන් කරලා තියෙනවා පින්වත්නි. ඉද වික්‍රේ වික්ඛු පච්චාපූර්ය සංඥා සුග්ගහිතා හෝති. සුමානසිකතා හෝති. සුපචාරිතා හෝති. සුප්පටි විද්‍යා පඤ්ඤාය කියලා සඳහන් කරලා තියෙනවා මේ සූත්‍ර ධර්මයේ. බලන්න මනවින් මේ කමඨහන ගන්න ඕනේ. ඒ කියන්නේ Taman තුලට මේ ඇතිවෙන කුසල අදහස සුග්ගහිතා කියලා කිව්වේ දැන් කුසල හැඟීමක් ඇති කරගන්න තියෙන කමඨහනක් අපිට දැන් යම්කිසි ඡන්දයක් ඉඳලා ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. එහෙමනම් ඒ ගන්න කමඨහන අපි හිතමු අසුභ කමඨහනක් කියලා. අසුබ කමටහන නම් ඒ මොකද දැන් නිවන් දකින්න කැමැත්තක් ඇති වෙච්ච කෙනා මේ රාග ආදී කෙලෙස් ධර්මයන් දුරු කරගන්න ඕනේ කියලා මොන දැන් අසුබ කමටහනක් ගත්තා. අසුබ කමටහන ගන්නකොට ඒක මනවින් ගත්තේ නැත්නම් අන්න ඒ තනත්තා තුළ මේ පච්චාපූර්ය සංඥාව ඇති වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එහෙනම් අපි ඉස්සෙල්ලාම තමන් නිවන් දකින්න අවශ්‍ය කරන මාර්ගය සකස් කරගන්නකොට ඒක මනවින් ගන්න ඕනේ. ඒ කියලා කියන්නේ හරියටම දැනගන්න ඕනේ. හරියට දැනගෙන භාගිත කරන්නේ නැතුව මොකටද මේක කරන්නේ කියලා හරියටම දැනගන්න ඕනේ. ඊට පස්සේ ඒක මොනවට මෙනෙහි කරන්න ඕනේ. සුමනසිකතා හෝති කියලා සඳහන් කරේ ඒකයි. බොහෝ අය ඉන්නවා ඒක මෙනෙහි කිරීමේදී වචන විතරක් කියව කියව කියව කියව ඉන්න අවස්ථාවල් ඕනෑතරම් තියෙනවා භාවනාවල් වල. ඉතින් මේ විදිහට මොනවට මෙනෙහි කරනවා කියලා කියන්නේ පින්වත්නි අපි මේ ඇතිවෙච්ච සංඥාව නානාප හැම අංශුව අංශුවම අරගෙන පුංචි පුංචි තැම්පවා විශේෂයෙන් යම් කිසි කෙනෙක් අසුබ කමඨහන වුණත් ගත්තොත් එහෙම වෙන යමක් හෝ එහෙම නැත්නම් මරණය කියන එක මරණානුස්සතියක් ගත්තොත් ඒ මරණානුස්සතියේ හැම අස්සක් මුල්ලක් නැරම හොඳට මෙනෙහි කරන්න ඕනේ මරණය පිළිබඳ. තමන්ගේ මරණය සහ අනුන්ගේ මරණය. ඒ වගේම තමයි බුද්ධානුස්සතියක් උනත් එහෙමයි. මේ නිවන් දකින්න අවශ්‍ය කරන කමඨහන් වලින් තමන්ගේ තුල ජනිත කරගන්න කුසලසිත වර්ධනය කරනකොට මේ මෙනෙහි කිරීම ඉතා ප්‍රබලව කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ ගැන, උතුම් ධර්මය ගැන, උතුම් සංඝරත්නය ගැන, ඒ වගේම තමයි බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති ත්‍යාගානුස්සති වගේ තියෙන මේ හැම දෙයක්ම අරගත්තාම ඒ මෙනෙහි කිරීම ප්‍රබල වෙන්න ඕනේ. උඟ දෙනා බොහෝ දෙනා බොහෝ පින්වත් අය කරන්නේ මොකක්ද? තමන්ගේ මෙනෙහි කිරීම වල අඩුපාඩු තියාගන්නවා. ඒව පිළිබඳ ඒ තරම් සැලකිල්ලක් නැහැ. යෝනිසෝ මනසිකාරයක් ඇති කරගන්නේ නැහැ. මෙන්න මේ මෙනෙහි කිරීම අඩු හින්දා පෙර තිබ්බ සංඥාව පස්සේ තියෙන්නේ නැහැ පින්වත්නි. පෙර තිබ්බ සංඥාව පසුව තියෙන්නේ නැත්තම් අන්න අපි තුල ඉද්ධිපාද ධර්මයන් වල අඩුපාඩු තියෙනවා. ඒ මෙනෙහි කිරීම ප්‍රබලව තියෙනවා නම් කුසීතකම හින්දා එහෙම නැත්නම් උද්දච්චය හින්දා එහෙම නැත්නම් කලින් සඳහන් කරපු තමන්ගේ තුල ඇති වෙන තීන මිද්ද ස්වභාවය ඒ වගේම බාහිර පරිසරයට විසිරීලා ගිහිල්ලා ඉද්ධිපාද ධර්මයන් විනාශ වෙලා යන ස්වභාවය නැහැ හරියට මේ කමටහන මෙනෙහි කරනවා නම් හරියට ගත්තනම් හරියට ගත් එක හරියට මෙනෙහි කරා නම් ඒ වගේම හරියට ධාරණය කරගත්තා නම් හරියට දරුවා නම් මේක දරනවා කියලා කියන්න පින්නන්නේ අන්න ඒ මෙනෙහි කිරීම කරලා මේ ඇති කරගත්ත කමඨහන පිටුවා ගන්න ඕනේ. ඒ කියන්නේ අසුබ කමඨහන උදාහරණයක් විදිහට අසුබ කමඨහන ගත්තනම් තමන්ගේ ශරීරයත් අනුන්ගේ ශරීරයත් පිළිකුල් ස්වභාවයේ තියෙනවා කියන එක දැන් දරන්න ඕනේ. ඒ තැනත් අතුල දරනවා කියලා කියන්නේ ඒක ඒක පිටුවා ගන්න ඕනේ නිබඳව නිබඳව රූපයක් දකින වාරයක් ගානේ තමන්ගේ රූපය පිළිබඳ අදහසක් ඇති වෙන වාරයක් ගානේ මේ පිළිකුල දැනෙන ස්වභාවයක හැඟීමක් හැඟීමක් ජනිත කරලා තියාගන්න ඕනේ කුසල හැඟීම නැවත නැවත නැවත නැවත ඇති වෙන ආකාරයට සකස් කරගත්තේ නැත්නම් දහාගත්තේ නැත්නම් අන්න ඒ දැනත්තා තුළ අර පෙර තිබ්බ සංඥාව පස්සේ එන්නේ නැති තත්ත්වයක් ඇති වෙනවා. එහෙමනම් මේ දැනත්තා තුළ පච්චාපූර්වේ සංඥාව ඇති වෙන්නේ නැහැ. අන්න බලන්න. එහෙනම් මේ තියෙන දේවල් පිළිබඳ අපි නිවැරදිව අවධානය යොමු කරලා බලනකොට තේරෙනවා නිවන් මාර්ගයේ අඛණ්ඩව ගමන් කරන්න බැරි ආර්ය අෂ්ටාංග මාර්ගයේ අඛණ්ඩව වර්ධනය කරගන්න බැරි බාධාවන් හරියට කලින් සඳහන් කරා වගේ පිරිච්ච කලය එක තැනකින් හිල්ලුනොත් පින්නොත් නෑ ඒ කලින් වැඩක් නැහැ වතුර රඳව ගන්න ඒ කලයට පුළුවන් කමක් නැහැ ආන් ඒ වගේ කිසිම පැත්තකින් බාධාවක් වෙන්න දෙන්නේ නැතුව මේ ජීවිතය සකස් කරගත්තේ නැත්නම් ඔය කියපු කාරණා අනුව සකස් කරගත්තේ නැත්නම් මේ මාර්ගයෙන් ඉවතට විසිරෙන්නේ මහා වේගයෙන් එතකොට තමයි සසර ජීවිතේ බොහෝ දුර ඇවිදින්න වෙන්නේ. ඒක බොහොම බොහොම උවමනාවකින් බොහොම කැමැත්තකින් බොහොම විශාල අදහසක් තමන්ගේ හිත තුළ ජනිත කරගෙන මේ කටයුතු සම්පාදනය කරගත යුතු වෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ පච්චාපූර්වේ සංඥාව ඇති කර ගැනීම සඳහා ඒක වෙනස් වෙන්න දෙන්නේ නැතුව තබා ගැනීම සඳහා සුප්පටිවිද්‍යා පඤ්ඤාය කියලා. ඒ කියලා කියන්නේ මේ තමන්ගේ තියෙන දෘෂ්ටිය දුරු කර ගන්න ඕනේ. වැරදි දෘෂ්ටි දුරු කරගෙන නිවැරදි ප්‍රඥාව මූලික කරගෙන වැරදි දෘෂ්ටිය දුරු වෙන තුරු මේ විදර්ශනාවල් වර්ධනය කරගන්න ඕනේ. වැරදි දෘෂ්ටිය දුරු වුණොත් නම් පින්නත් මේ යම් කෙනෙක් තුල කිසිම විදියකින් පෙර කිසිම විදියකින් Taman තුල අද ඇති වෙච්ච සංඥාව ආය වෙනස් වෙන්නෙම නැහැ. ප්‍රඥාවෙන් මේක දැක්කනම් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්න හේතු වෙන්නේ නැහැ. එතන තමයි අවසාන අවස්ථාව. ඉතින් බලන්න ඕන හොඳට කල්පනා කරලා මේ தත්ත්වයට පත් වෙනකන් අපි මේ කටයුතු ඉෂ්ට සිද්ධ කරන් යන්න ඕනේ. හැම වෙලෙම ධර්මයට අනුව හිත සකස් කරන පින්වත් අය හැම වෙලෙම කල්පනා කරන්න ඕනේ මගේ තුල මේ ආකාරයට මම කටයුතු කරනවාද මේ බාධා වෙන කාරණා ඉවත් කරගත්තද? ඒ කියන්නේ එහෙමනම් මනවින් කමටහන ගන්න ඕනේ. ඒ වගේම මේක හොඳට මෙනෙහි කරන්න ඕනේ. සුග්ගහිතා හෝති, සුමානසිකතා හෝති, සුපචාරිතා හෝති, සුප්පටි විද්‍යා පඤ්ඤාය කියලා සඳහන් කරලා තියෙන ආකාරයට මේ මෙන්න මේ ආකාරයට වෙනස් කර නොගනිමින් ඒවංකෝ භික්කවේ භික්ඛු පච්චාපූරේ සංඤී විහෙරති කියලා බුදුරජාන් වහන්සේ මේ සෝත ධර්මයේ ඉතා පැහැදිලිව සඳහන් කරා මෙන්න මේ විදිහට වාසය කරනවා කියලා. මේ හතර ආකාරයකින් වෙනස් වෙන්නේ නැතුව වාසය කරනවා කියලා. ඊළඟට බුදුරජාන් වහන්සේ සඳහන් කරේ යත අදෝ තත උද්දං යත උද්දං තත අදෝ කියලා. මෙන්න මේ ආකාරයට සඳහන් කරපු තැන සඳහන් වෙන්නේ කුමක්ද මේ සංඥාව කියලා උද්දං පාදතලා අදෝකේස මත්තකා සච්චපරියං සම්පූර්ණං නානා ප්‍රකාරස්ස අසුචිනෝ පච්චවික්කති. තමන්ගේ මේ ශරීරයේ උඩින්නම් පල්ලෙහා දක්වාම උද්දං පාදතලා යටපතුලෙන් උඩ කේස මත්තකයෙන් පහළ උද්දං පාදතලා අදෝකේස මත්තකා සච්චපරියං සම්පූර්ණං නානා ප්‍රකාරස්ස අසුචිනෝ පච්චවික්කති. ඒ කියන්නේ උඩ දිශාව උඩ ප්‍රදේශය බලනකොටත් තමන් ඇති කරගත්ත සංඥාවේ විදියටමත් තියාගෙන යට ප්‍රදේශය පිළිබඳවත් තමන් ඇති කරගත් සංඥාව ඒ විදිහටවත් තියාගෙන වාසය කරනවා. හැබැයි ඒක වෙනස් වෙන්න දෙන්නේ නැහැ. කුසීතකමින් වෙනස් වෙන්න දෙන්නේ නැහැ. කලින් සඳහන් කරා වගේ අධික ඡන්දයෙන් වෙනස් වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේම ඇතුළට හැකිලිච්ච ආකාරයෙන් වෙනස් වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේම බාහිරයට විසිරීලා වෙනස් වෙන්න දෙන්නේ නැතුව අර ඇති කරගත්ත උඩ යට දෙපැත්තෙම එකම ගානට ඇති කරගත්ත පිළිකුල් සාගත හැඟීම කේසා ලෝමා නකාදන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටි මිජ්ජං වක්ඛං හදයන් යකනං යනාදි වශයෙන් කියන හැම ඉන්ද්‍රියක්ම මෙනෙහි කරද්දී එකම ආකාරයට පිළිකුල් සාගත හැඟීම ඇති කරගෙන වාසය කරනවා කියලයි සඳහන් කරේ. ඊළඟ කාරණාව විදිහට සඳහන් කරේ පින්වත්නි යතා දිවා තතරත්තින් යතරත්තින් තතා දිවා කියන කාරණාව. ඒ කියලා කියන්නේ දහවල් කාලයේහි යම්කිසි දෙයක් දැකලා නැත්නම් යම්කිසි දෙයක් කෙරෙහි යම් හැඟීමක් යම් කුසල හැඟීමක් ඇති කරගත්තාද ඒක රාත්‍රී කාලයේ ඒ විදිහටම ඇති වෙන ආකාරයක් තියෙන්න ඕන යෝගියා තුර. කුසලය ඒ ආකාරයට වැඩිවීමක් මිසක් ඒක වෙනස් වීමක් වෙන්න බෑ. ඒ කියන්නේ වෙනස් වීමක් කියලා කිය අඩුවීමක් වෙන්න බෑ අකුසලයට ඉඩ දෙන්න බෑ. එහෙමනම් ඇති කරගත්ත කුසල හැඟීම දහවල් කාලයේ ඇති කරගන්න කුසල හැඟීම රාත්‍රී කාලයේ ඒ විදිහටම තියෙන්න ඕනේ. රාත්‍රී කාලයේ ඇති කරගන්න කුසල හැඟීම නැත්නම් භාවනාවකින් වර්ධනය කරගන්න හිත දිවා කාලෙත් තියෙන්න ඕනේ. මේ බොහෝ විට පින්වත්නි අපිට යම් ඡන්දයක්, එහෙම නැත්නම් වීරයක්, එහෙම නැත්නම් ප්‍රබල හිතක්, එහෙම නැත්නම් Taman තුල ඇතිවෙච්ච නුවණක් විදෙන් විදේ විදෙන් විදේ ඇතිලා දහවල් ඇති වෙන විදිහට නෙවෙයි හැන්දාවට තියෙන්නේ. හැන්දාවෙන් උගල අඩු වෙලා යනවා. රාත්‍රියට ඇති වෙන එවැනි කාරණා දහවල් වෙනකොට නැති වෙලා යනවා. ඉතින් ඒකෙන්ද එන්නේ එහෙම නැතුව ඇති වෙච්ච ඡන්දය එක දිගට පවත්වා ගන්න ඕනේ. යම් යම් කොටස් වලින් යම් යම් සටහන් වලින් යම් යම් වැටහීම් වලින් දිවා කාලයේදී ඇතිවෙන යම් සංකාරයක් ප්‍රධාන සංකාරයක් තියනවාද අන්න ඒ සංකාරය දිගටම තියාගෙන භාවිතා කරන්න ඕනේ. සෝතේහි ආකාරේහි සෝතේහි ලිංගේහි සෝතේහි නිමිත්තේහි කියලා සඳහන් කරේ අන්න ඒකයි ඇතිවෙච්ච ඇතිවෙච්ච උදෑසන ඇතිවෙච්ච ආකාරයටම ඒ කියන්නේ යම් යම් කොටස් ගැන ඇතිවෙච්ච හැඟීම් යම් යම් සටහන් ගැන යම් යම් ආකාරයක ගත්ත නිමිති තියෙනවා අපි. ඒ නිමිත්ත ගත්තේ ඒක අසුබ නිමිත්ත නම් ගත්තේ. යම් යම් කොටස් භාවිතා කරලා යම් යම් සටහන් භාවිතා කරලා වැටහීමක් ඇති කරගන්නවා උදා කාලයේදී යෝගියා. ඒ ඇති කරගත්ත වැටහීම කුමක්ද ඇති කරගත්ත වැටහීම දහවල් කාලයේ ඇති කරගත්තාද රාත්‍රී කාලය වෙනකොට රැක ගන්න ඕන කියන එකයි මේකේ තේරුම. එහෙමනම් ඒ ඒ වැටහීම හින්දා Taman තුල යම් කුසල සමාධියක් ඇති වුණාද? ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති කියලා සඳහන් කරන්නේ කලින්ම අන්න ඒ වගේ මෙතනක් තියෙන්නේ මේ වැටහීම් හින්දා එක එක කොටස් මෙනෙහි කරලා දැන් අසුබ සංඥාවම ගත්තාම කේසා ලෝමා නකාදන්තා තතෝ මන්සං අහාරු අට්ටි අට්ටි මිජ්ජං කියන කොටස් මෙනෙහි කරනකොට යේහි ආකාරයෙන් කිව්වේ ඒකයි යේහි ඩිංගේහි කියලා කිව්වේ ඒ කොටස් ගැන මතක් කරනවා. දත ගැන මතක් කරනකොට ඒ දතේ සටහන් මතක් වෙනවා. ඒ සටහන් එක්ක ඒ දත මතක් කරලා ඒකේ নানা ප්‍රකාර ආකාරයෙන් ඒ ගැන මෙනෙහි කරපුවාම නිමිත්තක් ඇති වෙනවා මේක පිළිකුල් කියලා. ඉතින් උදෑසන මේ නිමිත්ත ඇති කරගත්තා නම් ඉදිපාද ධර්මයන් භාවිතා කරමින් කලින් සඳහන් කරගත්ත කාරණා හතරෙන් වෙනස් වෙන්න දෙන්නේ නැතුව මොකද කරන්න ඕනේ මේ ඇති කරගත්ත ඇති කරගත්ත සටහන මොකක්ද කරන්න ඕනේ? ඒක එක දිගට පියාගන්න ඕනේ. රාත්‍රිය කාලයේ ඒ විදිහටම ඇති වෙන ආකාරයට වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගන්න එක තමයි. අර උදේ ඇති වෙච්ච සටහන හවසත් ඒ විදිහටම. හවස යම් කිසි සටහනක් ඇති වුණා නම් අන්න ඒ ඇති වෙච්ච සටහන උදේටත් ඒ විදිහට. මෙන්න මේ ආකාරයට තමන් තුළ තමන් ඇති කරගන්න කුසල හැඟීම නැත්තම් සමාධිය කුමන සමාධියද කුසල සමාධිය හැම වෙලේම තමන්ගේ හිත තුලින්ම සංස්කාරයක් විදිහට නැగిලා යනවාද කියලා ඒ කියන්නේ ඒක ප්‍රධාන වෙලා සැකසීම් තමන්ගේ හිත තුල සිදු වෙනවාද ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදී ඉද්ධිපාදම් භාවේති ඒ පැත්තට තියෙන කැමැත්ත ඒ විදිහටම තියනවාද ඒ පැත්තට තියෙන වීරිය මූලික කරගෙනම ඒ සටහන ඇති වෙනවද? ඒ අදහස් ඇති වෙනවද? ඒ පැත්තට ඒ ඒ ඇති කරගත තියුණු නුවණ හේතු කොටගෙන මේ සටහන ඇති වෙනවද? අන්න ඒ විදිහට මේ ඉද්ධිපාද ධර්මයන් නිබඳව නිබඳව වැඩෙනවද කියලා විමසලා බලන්න ඕනේ. කොයි විදිහකින් හරි මෙන්න මේ ආකාරයට මේ සඳහන් කරපු ආකාරයට මේ කාරණා හතර පෙරදරි කරගෙන ඔය කිව්ව ආකාරයට යම්කිසි කෙනෙක් තුළ පෙර ඇතිවෙච්ච සංඥා පසුවත් ඇති වෙනවා නම් දහවල් ඇතිවෙච්ච සංඥා රාත්‍රිත් ඇති වෙනවා නම් ඔය කිව්ව ආකාරයට ඇති කරගන්නවා නම් අන්න ඒ විදිහට ඇති කරගත්ත හිත විවෘත වූ හිතක් හාත්පසින් නොබැඳුණු හිතක් ඒ හිත බබලනවා කියලා බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් මේ සූත්‍ර ධර්මයේ සඳහන් කරලා තියෙනවා බබලුන් සහිතව මේ සිත තියෙන්නේ මේ සිත බොහොම ආලෝකමත් ස්වභාවයකටපත් වෙලා ඒ විතරක් නෙවෙයි මේ සිත නොයෙකුත් අභිඥා ලබන්න පුළුවන් තත්ත්වයකටපත් වෙලා ඒ විතරක් නෙවෙයි මෙවැනි සිතක් තමයි උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්න අවශ්‍ය කරන සුදුසුකම්ලාභී හිතක් එවැනි හිතක තමයි මාර්ග ඥානය පහළ වෙන්නේ එවැනි හිතක තමයි ඵල ඥානය පහළ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් එහෙමනම් අපි හැමදෙනාම කල්පනා කරන්න ඕනේ තමන් තුළ සතර ඉද්ධපාද ධර්මයන් වර්ධනය කර ගැනීමෙන් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්න අවශ්‍ය කරන මාර්ගය දේශනා කරලා තියෙන වෙලාවේ මාර්ගය භාවිතා කරලා මේ ආකාරයට විමසලා මේ පින්වත් හැමදෙනාමත් උතුම් වූ නිර්වාණ සාන්තියෙන් සැනසෙන්න මේ පින්වත් හැමදෙනාටම උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය වීරිය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්කන්තු දේශනං තිරං රක්කන්තු මං තරන්ති අද ධර්මානුශාසනා පැවතු දේශකයන් වහන්සේ මහව කොණ්ඩව ගල්ලෑව වෙහෙර පුරාණ ආරණ්‍ය සේනාසනය සහ ඈටවැව එරියාව දිඹුල්ගිරි ආරණ්‍ය සේනාසනය යන උභය ආරණ්‍ය සේනාසනාධිපති විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ. අපේ දේශකයන් වහන්සේට චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. සදහවත් අසන්නේ ඔබටත් මෙවන් ධර්ම දේශනාවක දායකත්ව ලබා ගැනීමට අවශ්‍ය මෙම දුරකථන අංකයට කතා කරන්න. 0112 69 71 40 0112 89යි 71යි 40. සලවත් ඔබට සිරුවන් සර්ණයි.